සම්බන්ධයෙන් සියල්ල කතා කරයි කියලා හිතන්න එපා. වැදගත් වෙන කරුණු ටිකක් විතරයි කතා කරන්නේ. අර කලින් කරපු මෛත්‍රී භාවනාව සම්බන්ධව ලෞකික සම්මාදිට්ඨිය ඔසෙන් කරන දේශනාවදී මම හිතන දේශනාංක 30 40 ගණන් වල වගේ මෛත්‍රිය ගැන දැනගන්න පුළුවන්. මෛත්‍රිය කියලා කියන්නේ බොහොම මේ කියන්නේ මෛත්‍රියට කියන්න පුළුවන් හොඳම ඉංග්‍රීසි වචනයක් කිව්වොත් ඒකට තමයි කියන්න පුළුවන් යුනිවර්සල් ලව් කියලා කිව්වොත් ඒ මෛත්‍රිය. යුනිවර්සල් ලව් කියලා කිව්වොත්. ඒ කියන්නේ ඒ කියන්නේ අනිකම් අපි ආදරය කියලා කිව්වොත් ඒක සමහර වෙලාවට ඇලීමත් එක්ක යන ගතියක් තියෙනවා. සාමාන්‍ය ආදරය කියලා ගත්තොත් අපි ලව් කියන ඉංග්‍රීසි වචනේ සමහරවිට පාවිච්චි කරන සමහර ඒක අර ඇලීමත් අපි දැන් love කියලා සිංහලෙන් කියපුවාම සමහරවිට ඉංග්‍රීසි වලින් කියද්දිත් ඒක ඇලීමක් සම්බන්ධ එකක් එක්කෙනෙකුට විශේෂ එක්කෙනෙකුට විශේෂ වූ ස්වභාවයක් ගැන කතා වෙනවා මෛත්‍රිය එහෙම එකක් නෙමෙයි එතකොට මෛත්‍රිය කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් ඒකට යුනිවර්සල් ලව් කියලා එක කියන්න පුළුවන් ඉංග්‍රීසි වචනයක් විදිහට ඒ කියන්නේ තවවිදිකින් කියනවා නම් කාටවත්ම සීමා වෙච්ච නැති තමන්ගේ හිත තමන්ගේ මානසිකත්වයේ බැහැර යහපතට ඇරුණු ස්වභාවය. පයිත්‍ය කියන්නේ තම බැහැර යහපතට බැහැර බැහැර ස්වභාව බැහැර ලෝකයට ලෙන්ගතු බවත් එක්ක බැහැර යහ බැහැර ලෝකයට විවෘත වුණු ස්වභාවයක් මෛත්‍රිය කියලා කියන්නේ. ඒකේ ඇත්ත ස්වභාවය. හැබැයි ඒක අපි කියන්න වෙනකොට වචනෙන් අපි කියන්නේ මෛත්‍රිය කියන්නේ මිත්‍රශීලී ස්වභාවය ලෙන්ගතුකම කියන වචන අපි කියනවා. හැබැයි ඒක ඒ මිත්‍රශීලී ස්වභාවයේ ලෙන්ගතුකම කිව්වත් සමහරලාට අපේ යාළුවන්ට එක්කලා අපි මිත්‍රයි. යාළු නොවන කෙනෙක් එක්ක අපි එහෙම මිත්‍ර ගතිය නැහැ. එතකොට ආයේ ඒක ඒකත් හරි මෛත්‍රියම නෙමෙයි. එතන තියෙන්නේ මෛත්‍රිය කියලා කියන්නේ බහැර යහපතට බහැර බහැරත් එක්කලා මේ ලෝකෙත් එක්කලා එයා මේ විවෘත උණුසුම් සතුටු හැඟීමකින් යුතුව කටයුතු කරනවා. ඒක චුට්ටක් ඒක කල්පනා කරලා බලන්න ওই කාරණාව. ඊට පස්සේ දැන් මෛත්‍රී භාවනාව ඇයි අපි මේකෙදි සාමාන්‍යයෙන් අපි භාවනා කරන මේකෙදි කරන්නේ නැත්තේ කියන එක අපි කිව්වොත් අපි ඔබට දේශනාවල කරලා තියෙනවා විස්තර කරලා තියෙනවා මේ මෛත්‍රී භාවනාවේදී මෛත්‍රී භාවනාව පටන් ගන්න අවශ්‍ය කරන මානසික මට්ටම ටිකක් විශාලයි. මෛත්‍රියේ සුවිශේෂී දැන් ඒක මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ කාරණාව ගන්න බලන්න උපමාවකින් මම කියලා ඉන්නම්කෝ. හිතන්න ඔබට හොඳ සඳුන් ගහක් ලොකු සඳුන් ගහක් හදා ගන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට ඔබ සඳුන් ගහක් හදන්න නම් ඔබට මුලින් සඳුන් පැලයක් කියලා එකක් තියෙන්න ඕනේ. ඒ සඳුන් පැලයට තමයි ඔබ වතුර පොහොර දාමින් ඒ සඳුන් පැලය ආරක්ෂා කරමින් කටයුතු කරනකොට ඒ සඳුන් පැලේ විශාල වෙලා විශාල වෙලා සඳුන් ගහක් බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහමයි මෛත්‍රිය කියන එක වඩන්න නම් ඔබට මෛත්‍රී සංඥාවක් තියෙන්න ඕනේ. මෛත්‍රියේ මූලික ස්වභාවයක් තියෙන්න ඕනේ හරියට අර පැලේ වගේ. ඊට පස්සේ අපි මේ මොකද්ද මේ කරන්නේ? එතකොට මේ සංඥාව, මේ හැඳිනීමේ හිත තියාගෙන මෙන්න මේ කැල තමයි කෙනෙක් තේරුම් ගන්න නැති කැල. අපි කරන්නේ මේ ඒ සංඥාවේ මෛත්‍රී සංඥාවේ මෛත්‍රිය පිළිබඳ හැඳිනීමේ හිත තියාගෙන ඒක හිතෙන් හඳුනගෙන මෙන්න මේ ස්වභාවය තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ කියලා Taman තුලින් මෛත්‍රී ස්වභාවය ඒ මානසිකත්වයේ හඳුනගෙන ඒ ඒ හඳුනාගත්ත මානසිකත්වය මේ ඒක ඒක මේ සංඥාව වඩන්න සංඥාව තමයි වඩන්නේ සංඥාව වඩන්න ඒ ඒ හඳුනාගත්ත ස්වභාවයේ හැඳිනීම වඩන්න වචන භාවිතා කරනවා. දැන් මෛත්‍රියට පාවිච්චි කරනවා මම වෛර නැත්තෙක් වෙම්මා තරහ නැත්තෙක් වෙම්මා පිටිපස්සේ ඕන ඉරිසියා නැත්තෙක් වෙම්මා දුක් පීඩා නැත්තෙක් වෙම්මා සුවසේ ජීවත් වෙම්මා සාන්ත සුවයටපත් වෙම්මා කියලා ওই වචන භාවිතා කරන්න පුළුවන්. ඕකේ සමහරලාවට මෛත්‍රියට එහා ගිය තේරුණු තියෙන පුළුවන්. ඒ උනාට මෛත්‍රිය වඩන්න ওই වචන භාවිතා කරන්න පුළුවන්. වචන වල ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා කියලා සමහරවිට දැන් වඩන්නේ වචන. වඩන්නේ වචන. වචන වඩ වචන කියන ඒවා වඩන්න බෑ. එයා උත්සාහ කර එයා හිතන්නේ මම මේ විදිහට මම බයින් නැත් එක්කම මා තරහා නැත් එක්කම මා කියලා මම මේක කී කී කී කී කී කී මෙහෙම යනකොට මෙහෙම වෙනකොට මගේ මෛත්‍රිය වැඩේවි කියලා හිතනවා. එහෙම එකක් නෙමෙයි අතර වෙන්නේ. එයා දිගින් දිගටම වචන කියන් යනකොට එයාගේ හිතේ සමහරවිට මේ වචන කීම නිසාම හිතේ ඒකාකාරීව මානසික රටාව පවත්වන හින්දා හිතේ සමතයක් ඇති වෙන්න පුළුවන්. හිත එකඟ වෙන්න පුළුවන්. එකඟ වෙන්න සමතයක් ඇති වෙන්න පුළුවන් යම් මට්ටමකට. හැබැයි ඒ මෛත්‍රී සංඥාවෙන් ගිහිල්ලා හිත එකඟ වුණා නෙමෙයි. අපි මේව කලින් විස්තර කරලා තියෙනවා. මේ මේ මේ වගේ මේ මේ භාවනාව පොඩ්ඩක් අර මෛත්‍රිය මෛත්‍රිය කියන එක අපි අහලා අහලා මේ බුද්ධ ශාසනය මේ ඊට පස්සේ එක වසරේ ඉඳන් ඉස්කෝලවල මෛත්‍රිය කියන භාවනාව කරලා කරලා අපි හිතනවා මේ මෛත්‍රී භාවනාව කියන්නේ බොහොම සරල බොහොම පහසු භාවනාවක් කියලා. ඒ වුණාට අර භාවනා ගැන අපි වර්ගීකරණය කරා එකේ ඉඳන් පහ දක්වා ඒ වගේ මං හතරට පහට තමයි මෛත්‍රී භාවනාව දාන්නේ. ඇයි ඒක මං දාන්නේ මේ මේ මට හිතෙන හිතෙන විදිහට කරනවා නෙමෙයි මං ඇතර මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනාවෙන් පීති සැපේ ඇති වෙන විදිහට මම භාවනා කරලා තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන මානසික පසුබිම පටන් ගන්න අවශ්‍ය කරන මට්ටම මෙන්න මේ මට්ටමක් කියලා පේනවා. පේන හින්දා ඒක මේ සාමාන්‍ය කෙනෙකුට ඒ මට්ටම හිතේ නෑ කියලා තේරෙනවා. ඒ හින්දා එයා ඒ භාවනා කරාට ඒක වචන මැතිවීමකින් අවසන් වෙනවා කියලා පේනවා. ඒ හින්දා ඒ වගේ භාවනාවක් අපි සාමාන්‍යයෙන් භාවනා කරනකොට යොදාගන්නේ නැහැ. ඇයි ඉතින් මං ප්‍රයෝජනයක් දකින්නේ නැහැ එතකොට හරියට. එහෙනම් මං ආයෙ පාරක් කියනවා ඔබට මෛත්‍රී භාවනාව වඩන්න ඔබට මෛත්‍රී සංඥාවක් තියෙන්න මෛත්‍රී සංඥාවක් කියලා කියන්නේ Taman තුලින් මෙන්න මේ ස්වභාවය තමයි කියලා මෛත්‍රිය පිළිබඳ හැඳිනීමක් තියෙන්න ඕනේ. ඒ හැඳිනීමේ හිත තියාගෙන ඒක ඒකේ හිත තියාගෙන වචන වලින් අපි කරන්නේ හරියට අර පැලේ පැලේට වතුර පෝර දානවා වගේ වචන වලින් තව ඒ හැඳි ඒ හැඟීම උද්දීපනය කරන්න උත්සාහ කරනවා. වෛර නැත් එක්කෙන් මා තරහ නැත් එක්කෙන් මා කියලා අර හිතේ තියෙන හැඟීමේ හිත තියාගෙන හැඟීම තව දුරටත් තීරුව කරලා උද්දීපනය කරලා ගන්න ඒ වචන භාවිතා කරනවා. ඒක එකක්. දෙවෙනි එක තමයි හරියට අර පැලයකට පැලයක් පැලයක් අපිට වඩා වර්ධනය කළ ගහක් බවට පත් කරන්න අපි ඒක සත්තුන්ගෙන් අය කුමි හානි වලින් වළක්වගෙන ආරක්ෂා කරගන්න ඕනේ වගේ අර ඒ සංඥාවේ තියෙන හිත සංඥාවෙන් පිටපැන්න වෙන වෙන සංඥාවල් ඔස්සේ වෙන වෙන අරමුණු ඔස්සේ ගහගෙන යන එක වළක්වන්න අපි වර වචන භාවිතා කරනවා. ඒතර වචන භාවිතා කරන්නේ බයින් නැත්තේ කිම්මා තරහ නැත්තේ කිම්මා හරි කියලා මොනවා හරි වචන. මෛත්‍රියට සම්බන්ධ ඕනේ જાතික වචනයක්. ওই වචනම් වෙන්න ඕනේ ඔය මේ Tamanට හදවතින්ම නැගෙන ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්නේ වචන වලින් කරන්නේ කාරණා දෙකයි. එකක් තමයි ඒ දෙකම කරන්න අර සඳුන් ගහක් හදන්න සඳුන් පැලේ තියෙන්න වගේ Taman තුලින් හඳුනාගත්ත මෛත්‍රිය ගැන හැඳිනීම තියෙන්න ඕනේ. Tamanගේ හිත තුලින් මෙන්න මේ ස්වභාවයයි. මෛත්‍රිය කියලා මෙන්න මේ වගේ හදවත ලෝකෙට විවෘතව තියෙන මෙන්න මේ ස්වභාවයයි කියන එක ගැන එයාට පැහැදිලිව Taman තුලින් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒක එක ඒක දැකලා අන්න ඒක දෙයාකාරකින් අර වචන වලින් ආරස කරනවා මොකද්ද? එකක් තමයි ඒක වතුර පෝර දානවා වගේ පැලේට අර වචන වලින් ඒ හැඟීම තව උද්දීපනය කරනවා. තීරව කරනවා. ඒකට වචන භාවිතා කරනවා. දෙවනි කාරණාව මොකද්ද? අර පොඩි පැලේ කුමි සත්තුන්ගෙන් ආරස්ත කරගන්නවා වගේ අර අපි ඒ අපේ මෛත්‍රී සංඥාවේ තියෙන හිත බහැර යනකොට වෙන අරමුණු ගන්න යනකොට අපි ඒකෙන් වළක්ව ගන්නවා. ඒකෙන් වළක්ව ගන්නවා. ඔන්න ඒ කාරණාව. එතකොට නැත්තම් මෙතන ඒ කියන්නේ මෛත්‍රිය අපි ගත්තොත් සංඥාව ගැන කියලා තියෙනවා අපි සංස්කරණය ගැන කියලා තියෙනවා විඥාන ගැන කියලා තියෙනවා කාරණා තුනක් කියලා තියෙනවා සංඥාව කියලා ස්වභාවයක් තියෙනවා සංස්කරණය කියලා එකක් තියෙනවා ඒතර වචන වලින් කරන්නේ සංස්කරණයක් කරන්නේ ඊට පස්සේ සංඥාව කියලා කියන්නේ හැඳිනීම හැඳුනුණු ස්වභාවයක්. හැඳිනීම් ස්වභාවයක්. එතකොට මෛත්‍රී පිළිබඳ සංඥාවක් තියෙනවා. ඒක වචනෙන් එහාට ගිය තමන් තුළින් අත්දකින ස්වභාවයක්. වචනෙන් එහාට ගිය තමන් තුළින් මෙන්න මේ ස්වභාවය කියලා දකින්න පුළුවන් ස්වභාවයක්. අපිට හරියට හිතේ තරහක් තියෙනකොට අපිට වචන ඕනේ නැහැ අපිට හිතේ තරහක් තියෙනවා කියලා මට හිතේ තරහක් තියෙනවා කියලා තරහක් තියෙනවා මට හිතේ තරහක් තියෙනවා කියලා තරහ හොයන්න ඕනේ නැහැ අපි. මට හිතේ තරහක් තියෙනවා කියලා අපි වචනෙන් එළියට වචනෙන් ඔබ්බට ගියපු Taman තුලින් අපිට දැනෙනවා මට හිතේ තරහක් තියෙනවා කියලා මගේ හිතේ. අන්න ඒ වගේ මෛත්‍රිය කියන එකත් ඒ මෛත්‍රී ස්වභාවයේ වචනෙන් ඔබ්බට ගිහිල්ලා වචන පැත්තකින් තියලා Tamanට දැනෙන්න ඕනේ මේ මේ ස්වභාවය තමයි මෛත්‍රිය කියන්නේ කියලා. ඒක තමයි බීජය හරි පැලය හරි. ඒක තමයි බීජය හරි පැලය හරි. එතකොට ඒ තමයි සංඥාව. මෛත්‍රී සංඥාව කියලා කියන්නේ එන්නේ ඒකට. ඊට පස්සේ ඔය වචන වලින් කරන්නේ සංස්කරණය. හරියට පැලේ ආරස්ස කරගන්නවා, පැලේට වතුර පෝර දානවා වගේ සංස්කරණ අර වචන වලින් අපි සංස්කරණයක් කරනවා. සංස්කරණය කරලා ඒකත් එක්ක දැනගැනීම උපදිනවා එතකොට අපේ. ඒ දැනගැනීම උපදිනකොට දැන් දැනගැනීම වලත් නෙමෙයි හිත තියන්නේ. මෛත්‍රී සංඥාවට අදාළ දැනගැනීමම උපදිනොත් ඒ සංඥාවෙම නැවත හිත තියෙනවා. ඒ කියන්නේ මේව දැන් සමහර අය මෛත්‍රී කරනකොට දැන් මම වයින් නැත් එක්කෙන් මා තරහ නැත් එක්කෙන් මා කියලා එහෙම කරන ගමන් එයා තමන්ගේ මෙහෙම මම මම කියලවල තමන්ගේ ඇඟ එකක් මවා ගන්න යනවා. ඒක මෛත්‍රී සංඥාවක් නෙමෙයි. ඒක එයා හිතේ කරන සංස්කරණයක්. ඒක විඥානයක්. තේරෙනව නේද කට්ටියට? සංඥාව සංස්කරණේ විඥාන ගැන පොඩ්ඩක් අහලා තියෙන්න ඕනේ. මං හිතනවා තේරෙනවා ඇති කියලා. එතකොට තමන් S2 වහගෙන මම වරින් නැත් එක්කෙම තරහ නැත් එක්කෙම කියලා මේ තමන් හරි තමන්ගේ වටපිටාව හරි මේ තමන් ඉන්න තැන හරි මොකක් හරි එකක් එයා රූපමවන්න උත්සාහ කරනවා නම් එහෙම දෙයක් දකින්න උත්සාහ කරනවා නම් එතකොට ඒක ඒක මෛත්‍රී සංඥාව නෙමෙයි. එයා ඒ මෛත්‍රී සංඥාව වඩනවත් නෙමෙයි. එයා ඒ මෛත්‍රී සංඥාවට හානි කරනවා. එයා ගාව තියෙනවනම් මෛත්‍රී සංඥාව ඒකට හානි කරගන්නවා. එයා ඒ කරන්නේ සංස්කරණයක් කරනවා සංස්කරණයක් කර කර වෙන වෙන දැන ගැනීම හිතේ නොඑක් නොඑක් දේවල් ගැන දැන ගන්නවා දැන ගන්න දේවල් වල හිත තියෙනවා එතකොට යන්නේ තනිකර අපගමනයක් වෙන්නේ මේක අපේ මෛත්‍රී සංඥාවේ කේන්ද්‍රගත වෙලා ඒක ඇතුළට තීර වෙලා බහින්න ඕන එකට වෙනුවට අපි අර වචන භාවින් අපි තමන්ගේ ওই රූප වලින් එක එක රූපම වාගෙන ඒක ඔස්සේ බහැරට යනවා. එහෙම නැත්නම් උතුරු දිශාවේ සිටින්නා වූ සීල සත්වයෝ කියලා උතුරු දිශාවක් මවා ගන්නවා හිතේ. එතකොට උතුරු දිශාව මෙන්න මෙහෙම කියලා නැත්තම් මේ ගමේ සිටින්නා වූ කියලා මේ ගම ගමේ මොකක් හරි එකක් කියලා එයා මවා ගන්නවා. මවා ගන්නවා. මවා ගද්දී එයාගේ මෛත්‍රී සංඥාවේ තිබ්බ හිත මෛත්‍රී සංඥාව අඳුරගෙන තියාගෙන එතන ඉල්ල වෙලා තිබ්බ හිත ඒකෙන් බැහැර වෙලා ඒ සංස්කරණයන් ඔස්සේ වෙන වෙන දැනගැනීම් වල ආයෙ පිහිටනවා ආයෙ පිහිටනකොට අරක දුර්වල වෙලා යනවා මේක කොච්චර කෙනෙක් කිව්වත් තේරෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිත් අරහෙම කරලා තියෙනවා. අපිත් අරහෙම කරලා තියෙනවා. බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙනවා දිසා වශයෙන් කරන්න කියලා. බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රදේශ වශයෙන් මේක පුළුල් කරමින් කරන්න කියලා. ඒ කාටද මෛත්‍රී භාවනාවේ සමාධිමත් වෙලා ආලෝක ස්වභාවයෙන් ඉපදිලා ඒක ඒක ආලෝකයේ ඔස්සේ අරමුණු කරන්න පුළුවන් කෙනෙක් ඉපදිනවා. එන්න එයාට එයාගේ හිත අර වගේ විසිරී විසිරී කරන මෛත්‍රිය නෙමෙයි තියෙන්නේ. එයා ඒක අරමුණු කරගෙන ඒ කියන්නේ හරියට කොහමද? අපි තමන් තමන් හිතන්නකෝ තමන්ගෙන් බැහැරව මෙන්න මේ පුද්ගලයාට කියලා එයාගේ මුණ දිහා බලාගෙන අර දැන් අම්මා කෙනෙක් බොහොම ලෙන්ගතුව තමන්ගේ දරුවෙට අනේ මගේ දරුවා සුවපත් වෙන්න ඕනේ. මේ සැපයටපත් වෙන්න ඕනි කියලා අම්මා හිතනවා නම් හදවතින්ම දරුවෙක්ගේ මූණ දිහා බලාගෙන දරුවා දිහා බලාගෙන අන්න ඒ වගේ අර ආලෝකයෙන් ඉපදුන ඒකේ පේන පසුබිමේදී ඒ ඒ තියෙන එකට හිත තියාගෙන ඒකේ තමයි ඒ වඩන්නේ. ඒකේ එතකොට හිත විසිරීමක් නැහැ. තේරුණාද? එතකොට ඒක හිත විසිරීමක් නැහැ. අපි අපි ඒ වගේ මුකුත් නැතුව අපි මොන මොනවා හරි දේවල් මතක් කර කර මතක් කර කර අපි දිසා වශයෙන් ප්‍රදේශ වශයෙන් කිය කිය අපි කරන්න යනවා නම් අපි බුදුරජාණන් කියපු විදිහටවත් නෙමෙයි කරන්නේ. පැහැදිලිද? ඔන්න ওই කාරණාවත් ඉතින් අර එක වසරේ ඉඳන් අපි වැඩි එකම ඉස්කෝලේ කරපුවාම ඊට පස්සේ දැන් ඒක ඒකේ වැරද්දක් තියෙනවා කියලා ඒ වැරද්ද පෙන්නකොට ඒක පිළිගන්න බැරි වෙනවා අපිට නේ. එක වසරේ එක වසරේ ඉඳන් වරද්දලා තියෙන්නේ. එක වසරේ ඉඳන් වරද්දලා තියෙන්නේ. එතකොට අන්න එකයි කාරණා තියෙන්නේ. මම කියන්නේ මොකුත්ම නැතුවට වඩා ඒක හොඳයි. එකම වචන ටිකක් කියනකොට ඒක හිත තැම්පත් වීමක් වෙනවා කියන එක සිද්ධ වෙනවා. මම ඒක නෑ කියන්නේ. අපිට ඒ වගේ මොකක් හරි දෙයක් දිහා බලන්නේ කෝපයක් දිහා බලන්නේ කෝපයක් කෝපයක් කෝපයක් කෝපයක් කිය කිව්ව අපේ හිත එතන තැම්පත් වීමක් සිද්ධ වෙනවා. මොකද ඒකාකාරී රටාවක හිත තැම්පත් වීමක් සිද්ධ වෙනවා. හැබැයි ඒක මෛත්‍රිය කියලා කිව්ව විතුවත් වැරදි. මෛත්‍රී භාවනාව වඩනවා කියලා හිතුවත් ඒත් වැරදි. එතකොට ඔන්න ඔය ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා තමයි ඔය විසුද්ධි මාර්ගයේම මෛත්‍රිය ගැන විස්තර කරන තැන්වල ඒකේ විස්තර කරනවා මේ එක පුද්ගලයෙක්ව තෝරගෙන එයාව එයාගේ රූපේ තමන්ගේ ඉස්සරහා ඒ හිතින් මවාගෙන එයාට මෛත්‍රී කරන්න කියනවා. මෛත්‍රී කරන්න කියන්නේ එයාට එයාගෙන උණුසුම් ලෙන්ගතුව එයාට යහපතක් වෙන්න ඕන එයා ගැන අර මෛත්‍රී සහගත හැඟීම උපදවලා ඒ හැඟීම අර රූපෙත් එක්ක තියාගෙන ඒ හැඟීම වර්ධනය කරනවා. රූපේ කියලා කියන්නේ එතකොට එතකොට සංස්කරණයක්. අරයට අර පලංචි වගේ. රූපේ කියලා කියන්නේ එතන ගහපු පලංචිය. බිත්තියක් බඳින්න පලංචියක් ගන්න. එතකොට රූපේ කියලා කියන්නේ පලංචිය වගේ. ඊට පස්සේ අපි ඊට පස්සේ අර අපි වචන පාවිච්චි කරන එකත් සංස්කරණ. හරියට අපි හිතමු බාසුන්න බාසුන්න කෙනෙක් අර මේසන් නැත්නම් අපි හිතමු කොයි කපරාරු කරනවා කියලා. ඒ වගේ මොන මොනවා හරි කරන එකක්. ඒකේ අර බැඳෙන බිත්තිය තමයි බිත්තිය බැඳෙනවද හරියට බිත්තිය මේකෙන් ඉස්සරහට හරියට කපරාරු වෙනවද නැත්නම් බිත්තියේ gadol ටික හරියට පොලිමට එනවද කියන එක ගැන තමයි බලාගෙන ඉන්න ඕනේ. ඒ තමයි මෛත්‍රී සංඥාව. මෛත්‍රී සංඥාව ඒ හින්දා හරියට තේරුම් ගන්න සංස්කරණය කියන එක තේරුම් ගන්න විඥානය කියන එක තේරුම් ගන්න විඥාන වඩන්න යන්න එපා. විඥාන වඩන්න යන්න එපා සංඥාව වඩන්නයි ඕනේ. බුදුරණාහස එකයි කියන්නේ මෛත්‍රී සංඥාව වඩන්න කියලා. අපි සංස්කරණ වඩන්න යනවා විඥාන වඩන්න යනවා අපි වෙන වෙන දේවල් කරනකොට අපිට සංඥාව වැඩෙන්නේ නැහැ. මොකද අර සංඥාව කියන එක Taman තුලින් ඒ සංඥාව හඳුනගෙන දකින්න මෙන්න මේකයි කියලා මෙන්න මේ තියෙන මෛත්‍රිය කියලා Taman තුලින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කොහොමද පෙන්වන්නේ කියන්නකො. දැන් කොහොම කොහොමද පෙන්වන්නේ? Taman තුලින් තරහ දකින්න පුළුවන් නේද ওই කට්ටියට? මෙන්න මේ තරහ, මේ තරහ කියලා Taman තුලින් දකින්න පුළුවන් වගේම මේ මෛත්‍රිය, මේ උපේක්ෂාව කියලා Taman තුලින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකේ තමයි හිත තියෙන්න ඕනේ. ඒක දිහා තමයි අවධානය තියෙන්න ඕනේ එතන. සංඥාවේ තමයි අවධානය තියෙන්න ඕනේ. ඊට පස්සේ අරවාර පලංචි උදාහරණ ඒවා ඒවා ඒවා ඔක්කොම මේ මේ වචන පාවිච්චි කරන්නේ ඔක්කොම අර කාර්යස කරගන්න තමයි කරන්න ඕනේ. ඉතින් ඕකදී වැඩේ තියෙන දැන් බයිත්‍රි භාවනාව කරන්න කිව්වහම කරන්න කිව්වහම හුඟක් අය අපි දැන් පටන් අරන් අපි කරමු කිව්වොත් එහෙම හුඟක් අය ගාව පැලේ නෑ. දැන් මෙතන අපි පටන් ගත්තා කියන්නකො. හොඟක් අය ගාව පැලේ නෑ. පැලේ නෑ. දැන් ඉතින් අර ෆ්‍රේම් එක ගහනවා, පෝ වතුර දානවා, පෝර දානවා වගේ අපි වචන කියනවා. ඊට පස්සේ පැලේ නෑ ඉතින්. ඉතින් අන්තිමේදී මෛත්‍රියක් වැඩිලා නෑ. ඔන්න ඔහොම සිද්ධියක් තියෙනවා. ඉතින් මේක ඕක ඒකින්ද ඇත්තටම ඒ මෛත්‍රී භාවනාව වඩන්න කලින් එයා මෛත්‍රියේ සාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්වමින් ඒ තමන්ගේ හිතේ උණුසුම්ම නැගෙන ඒ ලෙන්ගතු හැඟීම ඒක අඳුර ගන්න ඕනේ. උණුසුම්ම නැගෙන ලෙන්ගතු අඳුර අඳුර ඒක ප්‍රායෝගිකව කරලා අඳුර ගන්න ඕනේ. මෛත්‍රීසගත කාය කර්ම චි ආත්මාර්ථකාමීකෙන්ට කවදාවත් මෛත්‍රිය වඩන්න බෑ. මොකද පරාර්ථක පරාර්ථකාමීත්ව කියලා කියන්නේ මෛත්‍රී කර නමුත් උපේක්ෂා. ඒකට පරාර්ථකාමීකෙන්ටයි මෛත්‍රිය වඩන්නේ. කියන්නේ යා හදවත විවෘත කරලා ලෝකෙට යහපතක් වෙන්න කියන හදවතෙන් ඒක කරන්න ඕනිකක් තියෙනවා. ඔන්න ඔය මානසිකත්වර කෙනෙක් උපදෝල උතන ඔන්න උතනේ පටන් ගන්නවා කියනකම් ඔන්න ඔය ලෙවල් එකෙන් පටන් ගන්නවා කිව්වම ඉතින් එක වසර ළමයි නෑ උතන. එක වසර ළමයි නෑ දෙක වසර ළමයි. ඒ හින්දා අවුරුදු 10ක් හැමදාම ඉස්කෝලේ දවස් අපි හිතමුකෝ 300ක් ඉස්කෝලේ ගියොත් එහෙම ඒ වගේ අවුරුදු 10ක් ඉස්කෝලේ ගියොත් එහෙම 10ක් වඩා ඉස්කෝලේ යනවා. එතකොට 310ක් 3000 ඒ වගේ කාලයක් එහෙම කරත් කවුරුත් ඊට පස්සේ මෛත්‍රී කරන්නේ නැහැ. ගෙදර ඇවිල්ලවත් කරන්නේ නැහැ නේ කෙනෙක්වත්. ඒ කාගේවත් කාගේවත් පැලේ නැහැ. පැලේ නැති හින්දා ගහක් වෙඩලා නැහැ කාගේවත්. ගහක් නැති හින්දා ගිරිත් නැහැ. ඊට පස්සේ ඉතින් කරලා වැඩකුත් නැහැ. අපිත් ඉතින් ඒකට වතුර පොර දාන්නේ නැහනේ. අපිත් නිකන් වතුර පොර දායි නිකන් මිනිස්සුන්ට පිස්සු වෙන්නේ. නිකන් තැන් වලට වතුර පොර දදා කුමින් එලවලෝ ඉන්නේ නැහනේ. මොකක් හරි පැලයක් තියෙන්න එපා. මොකක් හරි ගහක් වැඩෙන්න එපා. ඔන්න ඔහම කාරණාවක් තියෙනවා. ඉතින් ඕක කිව්වට කිව්වට තේරෙන්නේ නැහැ. ඔය කියන කාරණාව ඇත්තටම මෛත්‍රිය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් මෛත්‍රිය කියලා කියන්නේ එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුවක් අනිත්‍යයි ඉන්න තැනයි නැති තැනයි මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වන්න ඕන කියන මජ්ක්‍ධිම නිකායේ කෝසම්බී සූත්‍රයේ. එතකොට ඒකට අනුව අපි මේ ඉන්න තැනයි නැති තැනයි කියන්නේ සම්පූර්ණයි. අයි වෙන තැනක් නැහැ නේද? සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඉන්න තැනයි නැති තැනයි කියලා කිව්වට පස්සේ අර සම්පූර්ණ එක වෙනවනේ. අයි වෙන තැනක් නැහැ. එතකොට හැම වෙලාවෙම හැම මොහොතෙම මෛත්‍රීසාගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්වන්න ඕනේ කියලා. ඒ කියන්නේ එයාගේ හිත හැම වෙලාවෙම මේ මෛත්‍රියේ උපේක්ෂාවේ තියෙන්න ඕනේ. හිතියෙන් කිව්වොත්. මෛත්‍රියේ තියෙන කොහොමද උපේක්ෂාව තියෙනවා? මෛත්‍රී උපේක්ෂාවේ හිත තියෙන්න ඕනේ. අන්න එහෙම හිත තියෙන හිත තියන් ඉන්නවා කියන්නේම තමන්ගේ මෛත්‍රී උපේක්ෂාව මෙන්න මේ ස්වභාවය කියලා අඳුරගෙන මෛත්‍රී උපේක්ෂාව හිත තියන් ඉන්නවා කියන්නේම එයා මෛත්‍රිය තමයි වඩන්නේ. ඒ වඩන්නේ මෛත්‍රියයි. ඒ වඩන්නේ සැබෑ මෛත්‍රියයි තමන් තුළින්ම දැනගෙන තමන් තුළින්ම දැකගෙන මෛත්‍රිය වඩන්නේ. ඒකයි මම ඔබට මේ ඒ අර මෛත්‍රී උපේක්ෂාව ගැන ආය ආය කියන්නේ. එතකොට රහතන් ඒ කියන්නේ එයාට වචන ඕනේ නැහැ ඒකට. වචන ඕනේ නැහැ. වචන වලින් තව තීරු කරලා ගන්න පුළුවන් හැඟීම්. ඒක නෑ කියන්නේ. හැබැයි හැඟීමක් තියෙන්න ඕනේ. තීරු කරලා ගන්න. එතකොට වචන මේ අර එන්නේ එතකොට රහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ගැන කියනකොට සූත්‍ර පිටකේ හැමතැනම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියවර පස්සේ ඊට පස්සේ රහතන් වහන්සේ දිසාවලට මේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා පතුරෝමින් වාසය කරනවා කියනවා. ඊට පස්සේ මාත් පුරිත් පැවිදිච්ච අරුදිතුව එන රහතන් වහන්සේලා කෙලවර නැතුව මේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා භාවනා කරනවා ඉතින් කියලා වචන කියේ. අපි කරන විදිහට. පස්සේ තමයි තේරෙන්නේ මේ මේක නෙමෙයි මේ රහතන් වහන්සේලාගේ හිත විවෘත වීමක් තමයි පැහැරට ඒ ලෙන්ගතු මෛත්‍රී කරුණා මුත්‍යාපේක්ෂාව හිත පිහිටීමත් එක්කලා විශේෂයෙන් මෛත්‍රී උපේක්ෂාවේ හැමලෑම පිහිටීමත් එක්කලා ඒ හිතෙන් යුතුව වාසය කරනවා. එතකොට උතුරු දිශාව බැලුවත් උන්වහන්සේ බලන්නේ මෛත්‍රියෙන්. ඒකයි උතුරු දිශාවට මෛත්‍රී කරනවා කියලා කියන්නේ. ඒ ලෙන්ගතු හැඟීමෙන් බලන්නේ. දකුණු දිශාව බැලුවත් බලන්නේ මෛත්‍රියෙන්. ඉතින් ඒ හින්දා මෛත්‍රී භාවනාව කියන එක කියන එක ලේසි භාවනාව නෙමෙයි. හුඟක් අයට මං මං ඇහුව මම ඒ කියන්නේ ඒත් තේරෙනවද දන්නේ නැහැ. Taman තුලින් බැලුවොත් එම් මෙතන ඉන්න මං හිතනවා මෙතන ඉන්න සමහර අයට භාගිට භාගික අයට මේ මේ ස්වභාවයනේ මගේ මේ හිතේ මෛත්‍රිය කියලා කියන්නේ. කියලා හරියට තරහ දිහා බලලා මේ මේ ස්වභාවයනේ මගේ හිතේ තරහ කියලා කියන්නේ වගේ මෛත්‍රිය දකලා අඳුරගෙන නැහැ. මෙතන ඉන්න භාගිට භාගික අය මං හිතනවා මෙන්න මේ ස්වභාවයනේ මේ මෛත්‍රිය කියලා කියන්නේ කියලා හරියට තරහක් ආපුවාම තරහ අඳුරනවා වගේ මෙන්න මේ ස්වභාවය දැන් මේ මගේ හිතේ ගැටීමනේ. මේ තරහනේ කියලා අඳුරනවා වගේ මෛත්‍රිය අඳුරගෙන නැති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කෙනෙක් අඳුරගන්නේ නැහැ ඒක. එච්චර හැඟීම සියුම්. සංඥාව සියුම්. මෛත්‍රී සංඥාව සියුම්. මෛත්‍රී සංඥාව සියුම් වින්ද තමයි අර ඒකින්ද තමයි මෛත්‍රී සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කර කර අපි ඒක ප්‍රබල කරන්න පුළුවන්. මම අර කියලා තිබෙන ඉදිරියදා ජීවිතයේදී මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂා පුරුදු කරමු කියලා එකක් කියුවේ. ඒතකොට ආ දේශනාව කරලා තියෙනවානේ. ඒ දේශනාවේ ඒකයි අපි ඒ විදියට කරලා ඒ උණුසුම හැඟීම උපදෝමෙන් හිතේ ප්‍රීතිය සැපය ඇති වෙන මට්ටමක් හදලා ඔන්න එතකොට ඔන්න හොඳ මොකද කියන්නේ හොඳ හිතවන්න සුසු හොඳ පැලයක් තියෙනවා එයා ගාව. රෝපණය කරලා ගහක් කර බවට පත් කරන්න සුසු. අන්න ඒ පැලය තමයි එයා ඊට පස්සේ අර වචන වලින් තවදුරටත් උද්දීපන කරමින් තීර කරමින් ගිය හැඟිලි ඒ ඒ මෛත්‍රී හැඟීම තමයි වඩන්නේ. එහෙම. එතකොට ඒකට එන්නම් අර මෛත්‍රී සාගත කාය කර්ම, වචී කර්ම, ඒ වගේ පවත්වමින් ලාමක ආසාවලින් හිත අයින් කරමින් උපේක්ෂාව කියන එක අඳුර ගනිමින් මය අර මෛත්‍රී කරුණා ඒ වගේ ඒවට ඒ විදිහට අනිත් අයට ප්‍රායෝගිකව හිතමින් කටයුතු කරමින් මෛත්‍රී කියන එක අඳුර ගනිමින් උපේක්ෂාව කියන එකත් අඳුරගෙන තියෙනුනේ මෛත්‍රී කියන්නේ මෙන්න මේකයි කියලා මේ වචන නෙමෙයි. මේ වචන නම් නෙමෙයි. වචන නෙමෙයි Taman තුලින් Tamanට මේ තමයි මේ තරහ මේ මගේ හිතේ දැන් දුකනේ තියෙන්නේ කියලා දුක අඳුරනවා වගේ මේ මගේ හිතේ තරහනේ තියෙන්නේ කියලා තරහ අඳුරනවා මේ මගේ හිතේ උපේක්ෂාවනේ තියෙන්නේ. මේ මගේ හිතේ මෛත්‍රියනේ තියෙන්නේ කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. කොට පැලේ තියෙනවා. එතකොට පැලේ තියෙනවා. ඊට පස්සේ ඒ ඒ සංඥාවට තමයි හිත තියන්නේ වචන වචන වලට නෙමෙයි. සංඥාවට හිත තියන්නේ. සංඥාවේ තියන්නේ හිත ආරක්ෂා කරගන්න එකයි සංඥාවේ සංඥාව තීරුව කරන එකයි විතරයි වචන වලින් කරන්නේ. ඒක සුදු අය කොච්චරක් තේරෙනවද මේ කියන කාරණාව? මයික් එක ඔන් කරන්නකෝ. මෙහෙමයි කරුමි. ඈ හරි එහෙනම් ආයෙ මොනවාද? අපේ ආන්දරනේ සමාන පොඩක් ඉන්නේ. හරි පේනවා. ඒක ඒක ආන්දරට පැහැදිලිව තේරෙනවා ස්වාමීන් වහන්සේ. පැහැදිලිව තේරෙනවා. මට දැනගන්න ඕනේ මෙන්න මගේ ස්වභාව තමන් දිහා බලපුවාම තමන්ගේ ඇස් දෙක පියාගෙන තමන්ගේ හදවතට හදවත පැත්තට බලද්දි මේ මේකයි මෛත්‍රිය මෙන්න මේකයි උපේක්ෂාව කියලා දකින්න පුළුවන් තරහ දිහා තරහ දකිනවා වගේ දුක දකිනවා වගේ මං හිතනවා පුළුවන් කියලා අපේ ආන්දරනේ ඔව් පුළුවන් කියලා ඔයගේ ඇත්තට මෛත්‍රී ගතිය ගොඩක් තියෙනවා ඔයාට ඒක දකින්න පුළුවන් වෙන්න පුළුවන් ඒක එහෙම දකින්න බැරි නම් අන්න එතන තමයි හිත තියෙන්නේ මෛත්‍රිය වඩනකොට ඒකයි මම දැන් අපි අතර මෙහි ස්වාමින්වහන්සේලාට එහෙම සමාජලට ආපුවම මම මෛත්‍රී භාවනාව කරනවා මම එතකොට කියනවා ස්වාමින්වහන්සේ හදවතේ හදවතේ තමන් තුළම හිත තියාගෙන ඉන්න මම දිශාවසෙන් කරන්නේ උනාට දිශාවසෙන් කියලා මුකුත් ඔය මෙනේ කරන්න යන්න එපා වටපිටව එක එකක්වත් හිතන්න යන්න එපා තමන්ගේ හදවතේම හිත තියාගෙන ඉන්න මම මෛත්‍රී භාවනාව කියනවා ඒ හැඟීමම හිත තියාගෙන ඉන්න කියලා තමයි මම මෛත්‍රී භාවනාව කරවන්නේ මෛත්‍රී භාවනාව. එතකොට සමාජලට ඒ ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මාස ගානකට පස්සේ අත ඒ හිත එකඟ වුණා කියනවා. ඒ බොහොම පහසුවක් ආව කියනවා මාස ගානකට පස්සේ සමාජලට. එතකොට මොකද මේ හදවතේ හිත තියාගෙන ඉන්න කියලා මම ඊවස් මෛත්‍රී භාවනාව කරද්දි සමාජලට ආයෙත් දැන් දිසා තුනක් වගේ ගිහිල්ලා ආයෙ පාරක් හදවතේ මිත මේ හදවතේ මිත තියාගෙන ඉන්න කියලා ආයෙ පාරක් මතක් කරනවා. ඒ වෙන වෙන තැන්වල වෙන වෙන විඥානව පිටිපස්සේ යනවා. වෙන වෙන දැනගැනීම් වෙන වෙන ඒවා හිතෙනවා ඒවා ඒවා ඒවා දිහා බලාගෙන ඉන්නවා. මේ සංඥාව මේ පැලේ නැහැ. පැලේ නැහැ. පැලේ කොහෙද කියලා දන්නෙත් නැහැ සමහරවිට. පැලේ තිබ්බද කියලා දන්නෙත් නැහැ. එහෙම වෙන වෙන දැනගැනීමක්. ඊට පස්සේ ඊට අදාළ සංඥාවල් වැඩිනවා. මොනවද ඒ වැඩෙන සංඥාව? සමහරවිට විසිරීමට අදාළ සංඥාවල් වැඩෙනවා. හරි සමහරලාට ලෝකෙ ගැන එක එක දේවල් පෙවුනා අර එහෙම දෙයක් පෙවුනා මට මෙහෙම දෙයක් පෙවුනා කිය කිය අන්න ඒවට අදාළ ඒ ඒ සංඥාව වැටලා තියෙනවා. ඔව් භාවනා කරද්දී අරේම දෙයක් ලැබුණා මෙහෙම දෙයක් ලැබුණා මෙහෙම දේවල් දැක්කා අරේම දේවල් දැක්කා ඊට පස්සේ මම භාවනා කරනකොට නම් මගේ නිකන් ඔළුව මෙහෙම වෙනවා අරේම වෙනවා ඇඟ මෙහෙම වෙනවා ඔළුව රිදෙනවා වගේ ඔළුව ඉර වෙනවා වගේ කියලා ඔන්න ඔය වගේ සංඥාවල් ගොඩක් වඩනවා එයා. සංඥාවල්. මෛත්‍රී සංඥාව වැඩිලාද වඩනවත් කියලා හිතුවම එහෙම ඒ පැලේ දන්නේ නැහැ අඳුරගෙන නැහැ. ඉතින් ඔන්න ඔමික තියෙන ඉන්න මෛත්‍රී භාවනාව අර ඒ අදා දේශනාවත් අහන්න මෛත්‍රී භාවනාව කියන්නේ එකවසර ඉඳන් කරන්න පුළුවන් භාවනාව නෙමෙයි ඒක බොහොම මේක බොහොම වෙනස් භාවනාවක් බොහොම ගැඹුරු භාවනාවක් මෛත්‍රී කරනා උත්ෝපේක්ෂා කියලා කියන හතරම බොහොම ගැඹුරු භාවනාවක් බොහොම ගැඹුරු භාවනාවක් ඒ වචන මතුරන වචන කියනවා කියන එකයි වචන කියනකොට හිත තැම්පත් වෙනවා පහසුවක් ඇති වෙනවා සැපයක් ඇති වෙනවා කියන එකෙන් මෛත්‍රී සංඥාව වෙනවා කියන එකකට යන්නේ හිතට යන්නේ නැහැ. මේ කියන කාරණාව ඉතින් කෙනෙක් තේරුම් ගත්තොත් හොඳයි. මේ කියන කාරණාව තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් දැන් අහන්න. ඔබ වහන්සේ තේරුම් කරලා පස්සේ සදා වශයෙන්ම මෛත්‍රී භාවනාව ගන්න කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ආවා ස්වාමීන් වහන්සේ. ඕකත් එක්කම තේරුම් ගන්න හැම භාවනාවක්ම කරන්නේ ඔහමයි. මෛත්‍රී භාවනාව විතර නෙමෙයි හැම භාවනාවක්ම හරියටම සංඥාව අඳුර ගන්න ඕනේ. මේ මෙන්න මේකයි සංඥාව කියලා. ඊට පස්සේ අපි ඒකට වචන පාවිච්චි කරනවා නම් වෙන වෙන දැන ගැනීම මොනවා හරි උපදිනවා නම් ඒ වචන පාවිච්චි කරන්න කරන්න වෙන වෙන දැන ගැනීම උපදිනවා හිතක. එතකොට ඒකෙන් ඒ වචන අපි හිතමු පළවෙනිට කිව්වොත් ඒ දැන් ආනාපාන සතිය කියන්නේ ආනාපානය පිළිබඳව හුස්ම යන එන එක ගැන මෙන්න මේක තමයි හුස්ම යන්නේන එක ගැන තියෙන හැඳිනීම හිතේ කියලා ඒ හැඳිනීම හඳුන ගන්න ඕනේ. අංක 1 පැලේ හඳුන ගන්න. හැම භාවනාවකටම මේක මෙහෙමයි. ඊට පස්සේ අපි එතන ඊට පස්සේ ඉහලට හරි පහලට කියනවා හරි ආන අපාන කියනවා හරි තව ටිකක් නිශ්චලව සිටිවි කියනවා හරි මොනවා හරි නැත්නම් වෙනස බලනවා හරි අපි දෙක එක විදිහට කියලා තියෙනවානේ ඔය කියන ඔය වචන ඔක්කොම කරන්නුනේ අර අර පැලේ දිහා බලාගෙන අර හුස්ම පැලේ දිහා බලාගෙන පැලේට වතුරක් කරනවා වගේ අර ආනාපානේ ඒ සංඥාව දිහා බලාගෙන ඒ සංඥාව හොඳට හඳුනගෙන ඒක තව සපෝට් කරනවා ඒකට සපෝට් කරනවා එතකොට මේ සංස්කරණය කරද්දී දැනගැනීම ඇති වෙනවා ඒ දැනගැනීම් වලින් වෙන වෙන දැනගැනීම් ගන්න බෑ දැනගැනීම් වලින් අපි පෙරලා ගන්න ඕනේ අර සංඥාව ගැනම දැනගැනීම සංඥාවල සංස්කරණය කරද්දී සංඥාව ගැනම දැනගැනීම ඇති වෙනවා සංඥාවට බැහැර දේවල් ගැන දැනගැනීම ඇති වෙනවා නේද? උදාහරණයකට කිව්වොත් අපි හිතමුකෝ තව ටිකක් නිශ්චලව සිටිමි කියලා අපි හිතනවා කියමුකෝ නැත්තම් එක දෙක කියලා අපි හිතමු ගයිනවා කියලා එක දෙක කියනකොට යාට එක කියලෙවල නිකන් උඩට ඉස්සෙනවා වගේ තමන් දෙක කියනකොට නිකන් තමන්ගේ ඔළුව පාත් වෙනවා වගේ කියලා දැනගැනීමක් ඇති වුණොත් එහෙම ඒ දැනගැනීම හිත තිබ්බොත් එහෙම එපමණකින්ම මෛත්‍රී සංඥාවේ නෙමෙයි හිත. මේ ආනාපාන සංඥාවේ නෙමෙයි හිත. ආනාපානට අදාළ දැන ගැනීම නෙමෙයි හිත. එතකොට ආනාපාන සංඥාව නෙමෙයි ආයෙ පාරක් වැඩෙන්නේ නේ. ආයෙ වෙනස් වෙනවා. එතකොට ආනාපානට අදාළවත් අපි වෙනවා හරි හිතට විතර්ක විතක්ක ਵਿਚාර වලින් ඒක අල්ලා දෙන්න ගියොත් එහෙම ඉහළට පහළට හරි මොනවා හරි කියමින් ඒකත් ඒ ඒකෙන් එළියට යෑමට උපකාරයක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒව තනිකර පාවිච්චි කරන්න ඕනි අර මේ ඒක දිහා බලාගෙන ඒක වැඩෙනවා නම් පාවිච්චි කරනවා. වැරෙන එකට බාධාවක් වෙනවනම් හිමීට ඒවා වචන ටිකත් අයින් කරනවා. ඔන්න ඔය විදිහට කරන්න ඕනේ හැම භාවනාවක්ම ඕමයි. හැම භාවනාවකම මෙන්න මේකයි මේකේ සංඥාව කියන එක එයාට අහු වෙලා තියෙන්න ඕනේ. ඒකයි සරල භාවනාවල් අපි සමානවට කරන්නේ. ඒ සරල භාවනාව කියලා කියන්නේ සංඥාව අඳුරගන්න හරි පහසුයි. සංඥාව අඳුරගන්න හරි පහසුයි. දැන් මම මේ වෙලාව එකයි දැන් මේ වෙලාවේ මම මෛත්‍රී භාවනාව අපි කරමු. පිළිවෙල කරන්න කියලා ගත්තේ දැන් හුඟක් දෙනෙක්ගේ සංඥාවල් නැත්තම් කොහොමද කරන්නේ කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව් සංඥාව නැති කෙනෙක් කරන්න ඕනි විදිය තමයි හරියට අර අපි ඒකත් මේ දේශනාවේ පැහැදිලි කරා. එහෙම කරලා අපි මේ ටික කියලා අපි ඊට පස්සේ අපි වෙන භාවනාවක් කරමු. මෛත්‍රී භාවනාව කියලා මම උතුරු දිශාවේ කී කී ඔහොම කරා කියලා උක එහෙම වෙන්නේ නැහැ. ඕක. ඔය කට්ටිය සංඥාවල් කීදෙනෙක් මෙතන හරියට අල්ලගෙන තියනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ හින්දා මම මේ වචන වලින් කියන්නේ අර කෙලින් කෙලින් මේ සංඥාව හඳුර ගැනීම ගැන කියනවනම් අර මෛත්‍රීතාවගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ප්‍රායෝගිකව පුරුදු කරමින් පරාර්ථකාමීත්වය පුරුදු කරමින් සංඥාව හඳුර ගන්න ඕනේ. මෛත්‍රිය පිළිබඳව. ඒක තමයි ඒකේ පළවෙනි කාරණාව. ඒක බොහොම උණුසුම් ඒ කියන්නේ කියද්දී ඊට පස්සේ වචන පාවිච්චි කරද්දී බොහොම උණුසුම් නිකන් ප්‍රීති සැපේ ඇති වෙනවා විදිහ එකක් එන්නේ. ඒක සංඥාවට හිත තියලා හරියට සංස්කරණය කරනකොට. ඊට පස්සේ එහෙම එහෙම ඒක අඩු කෙනා ඒ ඊට එයාට පටන් ගන්න තැන කියන්නේ Taman බොහොම ලෙන්ගතු ගරු කරන බොහොම උණුසුම් තමන් හිතේ මෛත්‍රියක් ගෞරවයක් තියෙන කෙනෙක්ව සිහිපත් කරගෙන එයාට මෛත්‍රී කරමින් හිත මෛත්‍රියෙන් පුරවන්න ඕන කියනවා. මෛත්‍රී සංඥාවෙන් අර පීති සැපේ ඇති වෙන විදිහට එයාට මෛත්‍රී කරලා ගන්න ඕනේ. අරගෙන අන්නේ හැඟීමෙන්ම ඒ හැඟීම හොඳට අඳුරගෙන ඒ හැඟීමෙන් මධ්‍යස්ථයදියා ඒ කියන්නේ අනිත් අය දිහා, මධ්‍යස්ථ අය දිහා, තරහ අය දිහා බලමින් බලමින් ඒ හැඟීම දිගටම ඒ අයට පවත්නවා. ඔන්න ඔහොමයි මෛත්‍රී භාවනාව ඉස්සරහට යන්න ඕනේ කියලා ඉවරලා විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් අපි අද මෛත්‍රී භාවනාව දැන් කරනවා නම් අපි බේසික් එකේ පටන් ගන්නවා නම් අපිට තියෙන්නේ කවුරු කවුරු හරි දැන් ඉතින් Tamanට ඒ වගේ කෙනෙක්ව මුණ මතක් කරගෙන ඊට පස්සේ මේ පැත්තේ මෛත්‍රී සංඥාව අඳුරගෙන මෛත්‍රී සංඥාව විතර තියෙනවද කියලා බල තේරුම් අරගෙන අර මුණ මතක් කරගන්න එක සංස්කරණයක් කියලා තේරුම් ගන්න ඒ දැනගැනීම පාවිච්චි කරන්නේ අපි මෙතන මෛත්‍රී සංඥාව වඩන්න කියලා තේරුම් අරගෙන මෛත්‍රී සංඥාවට ඒම් වෙලා තියනවද හිත කියලා තේරුම් අරගෙන අර සංස්කරණය ඒ මෛත්‍රී සංඥාව ආරක්ෂා වෙන විදිහට මෛත්‍රී සංඥාව වැඩෙන විදිහට පාවිච්චි කරන්න ඕන. දැන් ඔය කියපු එක ලේසි එකක්ද? ඒක වචනෙන් කිව්වම නිකන් ඔළුව අවුල් වෙනවා මොකද්ද කිව්වේ කියලානේ. ඉතින් ඒ හින්දා තමයි මේ මම මෛත්‍රී භාවනාව ගැන ඒක තමන් ඔන්නෝම කරන්න පුළුවන් නම් පුළුවන්. මෛත්‍රී භාවනාව බෑ කියනනේ ඔන්න ඔය විදිහට කරන්න පුළුවන් නම් ඒ භාවනාව වෙනවා. ආනාපාන සතියට ඔහොම මොකුත් ඕනේ නැහැ. ආනාපාන සතියට මෙන්න මේම උස්ම ඉහළටයි පහළටයි මෙතන ගෑවිලා යනවා කියලා දන්නවනම් ඒ සංඥාව දන්නවනම් එතන හිත තියන් ඉන්න පුළුවන් සංස්කරණයක් කරන්න පුළුවන් Tamanට විතක්ක ਵਿਚාරුණත් පාවිච්චි කරන්න පුළුවන් ඒක ආරක්ෂා කරගෙන වැඩෙන විදියට. ඒකෙන් හිත බහැට යනක වලකින විදියට. ඒක ලේසි. ඒක අර ඒක ඇත්තටම මෛත්‍රිය ගද්දී ආනාපාන ලේසි වගේ. අයි ඒකට අමුතු එකක් ඕනේ නැහැ. ගොරෝසුව දැනෙනවනේ. මෛත්‍රී සංඥාව කියන්නේ පරාර්ථකාමී හිතක අර තියෙන උණුසුම් මානසිකත්වයක්. ඒක දැනෙන්නේ අපේ හිතේ මට්ටම නැතිඳ ආනාපාන සංඥාව කියන්නේ එහෙම එකක් ඕනේ නැහැ ඒකට. ඒක දැනෙනවා. ඒක දැනෙනවා. ඒ හින්දා ඔබට හොඳම දේ තමයි ඔබ මෛත්‍රිය ඇත්තටම හදවතින් මෛත්‍රිය කරන්න ඕන නම් ඔබ තමන් තුළින් මෛත්‍රී උපේක්ෂාව කියන එක අඳුරගන්න. ඒක ප්‍රායෝගිකව පුරුදු කරමින් ඒම කරලා අඳුරගෙන මේ මෛත්‍රී උපේක්ෂාව හිතෙන් යුතුව දවස වාසය කරන්න. ඔබ එතකොට දවස පුරා මෛත්‍රිය කරන කෙනෙක් බවට පත් රහතන් වහන්සේ නමක් උන්වහන්සේගේ මෛත්‍රී උපේක්ෂාවේ මට්ටමින් උන්වහන්සේ ලෝකයේ දවසේ දවස පුරා මෛත්‍රී උපේක්ෂාවෙන් කටයුතු කරනවා වගේ ඔබ දවස පුරා ඔබේ මට්ටමේ ඔබේ ඔබේ පැලේ මට්ටමේ ඔබ මෛත්‍රියෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒකයි කරන්න ඕනේ. මෛත්‍රී උපේක්ෂාවෙන්. ඒක තමයි අපි නිතරම මෛත්‍රී උපේක්ෂාව හිත තියාගෙන ඒකෙන් හිත බැහැටනකොට ආයෙ අරගෙන එතන පවත්තන්න පවත්තන්න පවත්තන්න කියන එක ආයෙ ආයෙ කියන්නේ. ඒක තමයි සැබෑ මෛත්‍රිය වෙන්නේ. එයා ඒක වර්ධනය කරන්න එයා වචන පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නෑ නේද? අද මොකද සංජීව අපි කර භාවනාව? අවසරයි ස්වාමීන් වහන්සේ මම පහුගිය දවස්වල අර ධාතු මනසාරේ නම් මේ කරා ස්වාමීන් වහන්සේ ඒක අර ටික කාලයක් අපි කොටස් 10 භාවනා කරපු හින්දා ඒකෙන් ලොකු වෙනසක් තියෙනවා සවිනාස. ඒ ධාතු මනසිකාර භාවනාවනේ. ඔව්. එහෙමයි. දැන් ධාතු මනසිකාර භාවනාව දැන් කරන හැටි කියන්නේ අපි මෙහෙම දෙයක් කරමු. අද තමන් අපි දැන් එන භාවනාව කරමු. තමන් පහසු, තමන් කැමති භාවනාව කරන්න මෛත්‍රී භාවනාව කැමති කෙනා මෛත්‍රී භාවනාව කරන්න ආනාපාන කැමති කෙනා ආනාපාන කරන්න මම මොකුත් වචන කියන්නේ අපි විනාඩි 30ක් 40ක් වගේ භාවනා කරමු. Taman කැමති භාවනාවක Taman හිත තියන්න. හොඳයි එහෙනම් හැමෝම මම පටන් ගන්න හැටි කියන්න හිත ඇස් දෙක වහගෙන දෙක වහගන්න බොහොම පහසු ඉරියව්වකින් ඉඳ ගන්න. ඊට පස්සේ අය හොඳටම සෑහළු කරගන්න. පාද අත් උරහිස් වගේ ඒවා ඊටාම සෑහලුවෙන් පහසුවෙන් ලැබීමට ඉඩ හරින්න ඊළඟට මෙහෙම කල්පනා කරන්න සියලුම කල්පනා කිරීම අතහරිනවා මේ මොහොතේ සෑහලුවෙන් සියලුම කල්පනා කිරීම අතහරිනවා මේ මොහොතේ සෑහලුවෙන් සියලුම කල්පනා කිරීම අතහරින්න. මේ මොහොතේ සැහැල්ලුව. දැන් ඔබ ඔබ කැමති භාවනාව කරගෙන යන්න. කාලය අවසන් වුණා මම කියන්නේ. භාවනාව නවත්තන්න දෙක පියාගෙනම ටික වෙලාවක් ඉන්න තමාගේ හිතේ නිස්කලංක භාවයක් ඉරවල් භාවයක් සැහැල්ලුවක් පහසුවක් ආදී ස්වභාවයක් ඒ ගැන ඉතින් සටහනක් ගන්න දැන් ඉතින් මේක දෙක ආරම්භ කාට හරි අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? මං ගෙනම් පොඩි කාරණාවක් හිතන්න කියලා. හිතන්න පොඩි කාරණාවක් කියලා අවසන් කරන්න. මාළිය මොකක් කරේ අහන්න යන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මම අර කොටස් 10 භාවනාව තමයි කළේ. ඔය තියෙන තැන ඊටම පැහැදිලිව පේනවා හිතට මේ හොඳ අවබෝධයක් එනවා මේ ශරීරයේ කොටස් එකිනෙකට සම්බන්ධතාවය හොඳට පැහැදිලිව දැනෙනවා හොඳයි හොඳයි ඒකම කරන්න අපේ අර භාවනාවල හිතේ එකඟතාවයෙන්ද ඒක විශේෂ විදියට වැටෙනවා වෙන්න පුළුවන් විශේෂයෙන්ම හොඳට වැටෙනවා ස්වාමීන් වහන්සේ යව යව වල ස්වરૂපේ හැඩේ හිටම පැහැදිලිව පේනවා ඉතින් ඒක අර භාවනා කරගෙන යනකොට හරි ආසයි මේ හොඳයි දැනෙන නිසා හරි ආසාවක් දැනෙනවා ඒ කොටත් 10 භාවනාව ඉක්මනින්ම සමාධිගත වෙනවා හිත එකලස් වෙනවා ඒකේ කොහොමද එක එකිනෙකගේ ස්වභාවය ඊට පස්සේ මොකද්ද මම කියන්නේ කියලා හිතුවේ මට මම ආනාපානසති භාවනාව කරා එහෙම එකක් මට හිතුණා. ආනාපා දැන් හැම භාවනාවක්ම කරද්දි මෛත්‍රී උපේක්ෂා සිත ආරක්ෂා කරගන්න ඕනි කියලා අපි කියනවනේ. එතකොට එතකොට මෛත්‍රී භාවනාව කරද්දි මෛත්‍රී උපේක්ෂාව තියෙන්නේ කොහොමත් මෛත්‍රියම කියන එක තමයි මුල් කරගෙන වඩන්නේ. ඊට පස්සේ ආනාපාන සති භාවනාව කරනකොටත් මෛත්‍රී උපේක්ෂා සිත ආරක්ෂා කරගෙන ඒක තමයි කුසල සිතේ විවිධ ලක්ෂණ දෙක 100න් යුතුව ආනාපාන ස්වභාවය සංඥාවේ තමයි හිත තියාගෙන හිත වැඩෙන්න දෙන්නේ. හිත ඒකඟතාවය තමයි එතන එතෙන්දි වැඩෙන්නේ. ඒක ඒතකොට මං හිතුණා එකපාරට ඒක හරියට අර මේ වගේ අර මෛත්‍රී උපේක්ෂාව කියන කියන්න පුළුවන් නිකන් ලූණු වගේ. උයන්න ගන්න කෙනෙකුට ලංකාවේ හැම ඔද්දකටම වගේ ලූණු දානවනේ. මොනවා ඔද්දක් ඇදුවත් ඒකට මේ ලූණු ටිකක් කපලා දාන එකක් තියෙනවා. ඒ වගේ. එතකොට ලූණුම වලිනුත් හොද්දක් හදන්න පුළුවන් නේ. සමහරට එහෙම හදනවානේ. ලූණු ගෙඩි වලින් එහෙම හොදි එහෙමත් එහෙමත් හදන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි වෙන වෙන ව්‍යංජන වලටත් ලූණු දානවා. එතකොට ලූණු ගොඩක් දාන්නේ ලූණු ගොඩක් දාලා වෙන වෙන දේවල් තමයි ගොඩක් දාන්නේ. අන්න ඒ වගේ තමයි ඔය අනිභාවනාවල් කරද්දී මෛත්‍රී උපේක්ෂාව තියෙන්න ඕනේ. ඒක පැත්තකින් තියෙන්න ඕනේ. අර සංඥාව හිත තියාගෙන තමයි වඩන්නේ. ඊට පස්සේ ඊට පස්සේ අර මෛත්‍රී භාවනාව වගේ ඒවා කරනකොට විශේෂයෙන් මෛත්‍රී භාවනාවේදී මෛත්‍රියම තමයි හිත තියෙන්නේ. හරි එහෙනම් අවසාන ප්‍රශ්නයක් අහන්න පුළුවන් නැත්නම් අපි අවසන් කරමු. හොඳයි. මේ සියලු දහම් කාරණා ඔබ සියලු දෙනාටම හිත සමාධිමත් කර ගැනීම පිණිස උපකාරයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි. පුරාන්තු පිළිවන්තන් පුන් ස්ථානුත්තර පටිපාටිය සද්ධා සීල බුද්ධ ආදෝෂ